රඳවා දූපුතුන් හා අඹුවද ගිරිලෙනේ බඳවා ගල් දොරකුත් පිටතට නොයන මෙනේ බින්දවා මෘගදලදම් ගොදුරු සොයන වනේ කැඳවා කෙසර සිහරදු දක්වමි ඉතිකිනේ මම සිංහ රාජ මෘගේන්ද්‍රා මෙමි මම සිංහ රාජ මෘගේන්ද්‍රා මා බල සිඳලාන නැත සත වේවාන යන එන සෑම දේන

ගල් පුවරුවකින් කෙලසර ගමන මිලෙන් දොර තබ කර ගල් පුවරුවකින් කෙලසර දස දෙස වනයෙහි රජ කරන සඳ මෙකෙසරිඳූ ඉඳුතුල් වගුරදුදූ දැක බැඳි පෙමින නොවකුල් හැර තවලම් පිරිසත් ගොස් හු සමග එකල් විසූුවේ පුවත ඔබ දනිති හගේ මිසිියල් වෙසේන මෙගිරිලනේ පතිබැතියෙන් සුනිමල් දරු සම්පත්ද ලබමින වාසනාවෙන් විපුල් නොඅඩු තුනු සිරිනේ සදෙසි සිරි කල්ලකල් දැන් නරඹනු සොලින සුප්පා දේවී मन कहे